නැයි මෞර්ණීය සංගරත්නයේ අවසරයි සද්ධා සම්පන්න කෙනෙක් අපි මේ නිවෙන නිවීම දේශනාවලිය සම්බන්ධ කරගෙන අපේ අතිමතාන්තර ඉදිරිපත් කිරීමේ සාකච්ඡා ලක්ෂණ අවස්ථාවක් ස්වාමීන් වහන්සේ අපවත් වෙලා වර්ෂ පූර්ණේ අපි 22 වෙනිදා 23 වෙනිදා සමරුවා අද 26 මේක හුඟ දෙනෙක්ගේ අවධානයට ලක් වෙලා තියෙන ඉංග්‍රීසි දේශනාවක් සිංහල එකත් ඉංග්‍රීසි කරන යනාලිය ස්වාමීන් වහන්සේ සිංහල කරන අපි මේ නිසනවනේ ඉතින් අපි දාන අතකප්තන ඉඳලා ඉදිරියට යන්න කල්පනා කරන්නේ අපි චන්ද්‍රරත්න ස්වාමීන් ඉල්ලා සිටුම අපිට ආරම්භයක් ලබා දෙන්න කියලා.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 ඊළඟට අනන්ත කියන වචනේ තමයි දැන් මේ වෙනකොට විස්තර කරගෙන යන්නේ. මේකේ අනන්ත කියන වචනේ සම්බන්ධයෙන් ස්වාමීන් වහන්සේ අටුවාවේ දෙන විවරණයත් ඊළඟට උන්වහන්සේ වෙනත් මේ ධම්මපදයේ එහෙම ගාථා ආශ්‍රයෙන් දෙන විවරණයක් තමයි අපි ගිය සතියේ සාකච්ඡාවට බඳුන් කළේ. ඉතින් මේකේ අනන්ත කියන වචනේ සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේගේ හිත හැසිරෙන ආකාරය විස්තර වෙන ගාථා දෙකක් ඉස්සරහට අරගෙන තියෙනවා ධම්මපදයේ එන. එතනින් තමයි අපි ගිය පාර නැත්තේ මම හිතන පොඩ්ඩක් නැවතත් මතක් කරලා අපි ඉස්සරහට යනවා. බුදු පියාණන් වහන්සේට හැම එකක්ම පෙනෙන නිසා කෙලවරක් නැති අරමුණු තිබෙන නිසා අනන්ත ගෝචරලු. මේ විදිහට අපි ඉන්නේ හත්වෙනි දේශනාවේ 134 වෙනි පිටුව. ඒ අර්ථයෙන් නොවේ අපි ගන්නේ මෙතන. අනන්ත වෙන්නේ ඇත්ත වශයෙන්ම අරමුණක් නැති නිසාමයි. අරමුණක් තිබුණා නම් අල්ලගන්න පුළුවන්. අරමුණක් නැති බවමයි මෙතන කියන්නේ. මේ අනන්ත ගෝචර කියන වචනේ අර්ථය තේරුම් ගැනීමට උපකාර වන ගාථා දෙකක් අපිට හමු වෙනවා ධම්මපදයේ අරහන්ත වර්ගයේ. ඊටාම වටිනා ගාථා දෙකක්. බොහෝ දුරට සමානයි එකිනෙකට. ගාථා යුගලයක් වගේ. යේසං සම්නිචයෝ නත්ති යේ පරිඤ්ඤාත භෝජනා ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ ආකාශේව සකුන්තානං ගතිතේ සංදුරන්නය මේ පළවෙනි ගාථාව ඊට තරමක් සමානයි ඊළඟ ගාථාවත් යස්සාසවා පරික්ඛීනා ආහාරේච අනිශ්චිතෝ ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ ආකාශේව සකුන්තානං පදං කස්ස දුරන්නය මේ ගාථා දෙකේම සමාන අර්ථයි තියෙන්නේ අපි බලමු මුල් ගාථාව ඒසං සම්නිචයෝ නැති ඒ පරිඤ්ඤාත භෝජන යම් කෙනෙකුට එකතු කරගත් දෙයක් නැද්ද මේ වචන යොදලා තියෙන්නේ බොහොම ගැඹුරු අර්ථයෙන් ධම්මපතේ තියෙන ගාථාවල බොහෝ විට රූපකාර්යයක් තියෙනවා බුදු පියාණන් වහන්සේ ගැඹුරු ධර්මයක් ඉදිරිපත් කරලා තියෙන්නේ ඊට නිසි භාෂාවකින් බොහෝ විට ගැඹුරු රූපක තියෙනවා ඒවායේ අර්ථය හරියට වටහා ගත්තේ නැත්නම් ඒ ධර්මය සාමාන්‍ය දෙයක් හැටියට කෙනෙක් සලකන්නත් ඉඩ තියෙනවා දැන් මෙතන යේසං සම්නිචයෝ නැති යම් කෙනෙකුට ගොඩ ගහගත්ත දෙයක් නැද්ද? නැත්තේ වේද? මේ ගොඩ ගහගන්නේ මොනවද? මේ පංච උපාදානස්කන්ධය මොහොතක් පාසා ලෝකයා ගොඩ ගහගන්නවා. මේ කර්ම රැස් කරනවා පමණක් නොවේ මේ උපාදානස්කන්ධය භවය කියන එක මොහොතක් පාසා ගොඩ නැගෙන දෙයක්. උපචය කියලා කියනවා ඒකට. රහතන් වහන්සේලාට උපචයක් නැහැ. එතකොට සම්නිචයක්. එහෙම නැත්නම් කර්ම රැස්වීමකුත් නැහැ. ඒ එකම යේ පරිඤ්ඤාත භෝජන ආහාරය හොඳට තේරුම් අරගෙන තියෙනවා. සාමාන්‍ය ප්‍රත්‍යවේක්ෂා වශයෙන් පමණක් නොවේ. ධාතු වශයෙන් ආහාරයේ යථා ස්වභාවය. එක ආහාරයක් පමණක් නොවේ ආහාර සතරම. කබලින්කාර ආහාර, පස්ස, මනෝ සංචේතන, විඥාන. එන ඒ හතර ආහාරයම ගන්න පුළුවන්. ඔය විදිහේ ගැඹුරු අර්ථයක් මෙතන තියෙනවා. යම් කෙනෙකුට අර විදිහේ ගොඩ ගහගත්තු දෙයක් නැද්ද? භෝජන හොඳට තේරුම් අරන් තියනවද? මෙතන භෝජන කියන වචනේ යොදලා තියෙන්නේ අර ගෝචර කියන වචනයට ගැලපෙන ආකාරයෙන්. ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යේස ගෝචරෝ. ඒ රහතන් වහන්සේලාගේ ගොදුරු බිම. ඔන්න මෙතනදී අහුවෙනවා මොකද්ද ගොදුරු බිම කියලා. ශුඤ්ඤත අනිමිත්ත කියන විමුක්ඛ දෙකයි. ශුඤ්ඤතයත් අනිමිත්තයත්. එතකොට රහතන් වහන්සේලා ගොදුරු ගන්න වෙලාවට අරහත් ඵල සමාධියේ වැඩ ඉන්න වෙලාවට සිත යන්නේ ශුඤ්ඤත පැත්තට, අනිමිත්ත පැත්තට. ඉතින් මායයටවත් සංහාවටවත් දැලක් දාලා අල්ලගන්න බැරි අවස්ථාවක්. ඒ ගොදුරු ගන්න අවස්ථාව. අන්න ඒකයි මෙතන ශුන්‍යතෝ අනිමිත්තෝච විමුක්ඛෝ. ශුන්‍යත අනිමිත්ත විමුක්ඛය. ඒ ගෝචරය. ආකාශයේ සකුන්තානං ගතිතේ සංදුරන්නය. හරියට අහසේ පක්ෂීන් පියාසන පියාඹල ගිහාම ඒ මාර්ගය සොයාගන්න බැරුව වගේ. මෙතන ගති කියන එක අටුවා ආදී සාමාන්‍යයෙන් තෝරන්නේ රහතන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ ගිහිලා උපන්න තැන. එහෙම නැත්නම් ගියේ කොහෙද කියලා. ඒක නොවේ මෙතන ගති කියන්නේ. මේ චිත්ත ප්‍රවෘත්තියයි. රහතන් වහන්සේලාගේ සිත පිළිබඳව ඒ හිත කොහෙද යන්නේ කියලා බලාගන්න බැහැ කියන එකයි මෙතන කියන්නේ. ඊළඟ ගාථාවෙනුත් ඒ අදහසයි කියවෙන්නේ. යස්සාසවා පරික්ඛීනා ආහාරේච අනිසිතෝ. යම් කෙනෙකුගේ හෝ ඒ රහතන් වහන්සේගේ එතන ඒක වචනයෙන් යොදලා තියෙන්නේ ආසවා පරික්ඛීනා ආශ්‍රවයන් ඡේවි ඇද්ද ආහාරයට අනිස්සිතෝ ආහාරයේහි නොඇලී සිටියේද ශුඤ්ඤතෝ අනිමිත්තෝච විමුක්ඛෝ යස්ස ගෝචරෝ යමකුගේ ගොදුර ශුඤ්ඤත සහ අනිමිත්ත විමුක්ඛයද ආකාශයේම සකුන්තානම් පදන් තස්ස දුරන්නය අහසේ පක්ෂීන්ගේ මෙන් ඒ රහතන් වහන්සේගේ පදන් කියන්නේ මාර්ගය අපදන් කියන පදයෙන් නෙසත කියන ගාථා පදයක් මතක් කරගන්න පුළුවන් ඒ අනුව පදන් තස්ස දුරන්නය මේ මාර්ගය සොයාගන්න බැහැ කියන එකයි එතකොට මේ අනන්ත කියන පදයේ අර්ථය අපිට තේරුම් ගන්න වෙන්නේ මේ ગાථා ආශ්‍රයෙන්ුයි. මේ ටිකේ කියලා තියෙන විදිහට ප්‍රසිද්ධ තර්කයක් වෙනවා නිවන කියන එක දක්වන්න පුළුවන් එකක්ද නැති එකක්ද තියෙන එකක්ද නැති එකක්ද කියන එක. ඒකෙදී මේ නිවන දකින්න කෙනෙක් ඉන්නවා කියලා යම් කිසි කෙනෙක් විශාල තර්ක වලට යනවා. අවිද්‍යාව නැති වෙනවා නම් ඒක දන්නවා. ඒ වගේම යම් කෙනෙක්ගේ අවිද්‍යාව 100ක් නැතිවම ඒක දැනගන්න එකක් තියෙනවා. දැනගන්න කෙනෙක් ඉන්නවා. දැන් නිවන් ලබන කෙනෙක් ඉන්නවා කියන්නේ. එතකොට ඉතින් එනවා එමනම් නිවන් ලැබුවට පස්සෙත් ඒ පුද්ගලයා ජීවත් වෙනවා කියන්නේ. තාපත්තෙන් තියෙනවා එහෙම එකක් නැහැ. දැනගන්න බෑ. ඒක නිසා මේ සබ්බාසු සූත්‍රයේ තියෙන විදිහට මේ මිනිස්සු ඉස්හායන නිවන කියන එකක් නැහැ. එහෙම එකක් තියෙනවා නම් ඒක දක්වන්න අමාරුයි. අනිත්‍ය අනිදස්සනන් කියලා. ඉතින් මේ දෙක අනුව තේරවාදයේ ඇතුළෙම විශාල වාද දෙකක් යනවා. ඒක සාමාන්‍ය භාවනා කරන අයට එච්චර අදාළ නෑ. වාද දෙකක් යනවා. ඒකෙන් කියනවා කියන පදේ නිවනක් කියනවා. විද්‍යාව අඩු වෙනකොට අවිද්‍යාව දන්න කෙනෙක් ඉන්නවා කියන එක තමයි අරගෙන මේ ඔය ආදි සංකල්ප කියන්නේ මොනවත් නැහැ හිතනක් තියෙනවා. ඒක අනිත්‍යයක් දුකක් අනාත්ම ඒක දන්න දේ නිත්‍ය සුඛයි ආත්මයි. ඒක සත්‍චිත්තාන සදා සතුටි. ඒක පණ තියෙන නිකන් රහම පදාර්ථය කියන්නේ. ඒ නිසා බුදුදහස කියන එක බොරු නෑ නමුත් ඒක නාස්තික පැත්තෙන් බෙල්ලා දෙන අපි ඒක ආස්තිකයක දානවා. ඒ නැති බව දකින නැති බව දන්න ආස්තිකත්වයක් තියෙනවා. ඒ ආස්තිකත්වය තමයි ඒ ශංකර පෙන්ලා දීලා තියෙන්නේ නිසා ඒගොල්ලෝ මේ බුදු දනසකස අවුරුදු 800කට පස්සේ මේක දේශනා කරන්නේ. ඉතින් ඒක දැන් ලංකාවේ වසංගතයක් වෙලා ඉන්නවා. ඒ සංකල්පනදී. එහෙමකක් තියෙනවා. මෙතන කියන්න දැන ඇත්තෙත් නැති නැත්තෙත් නැති සත්‍යක්. ඒකෝට ඒක අපිට අන්න පුළුවන් වචන වලින්. නෑ කියන පදයට කියනවා අන්දස්සම් කියලා. අනන්තම් කියලා. ඒකට අපි සැලකිල්ලෙන් බලන්න ඕනේ ඥානানন্দ ස්වාමීන් වහන්සේ මෙතන ඉන්නේ. නිවන කියන එකක් තියනවද නැද්ද? නැත්නම් නිවන කියන එක පුත්‍ත්ජනියෙකුට අල්ලන්න පුළුවන් එකක්ද නැති එකක්ද? රසන් අවිෂ්ඨ අල්ලන්න පුළුවන් එකක්ද නැති එකක්ද කියලා. ඉතින් මේ ආකාශය පදන්නක් තියෙනවා. කුරුළු පියාඹුවාට අහසේ පාරක් පේන්නේ නැහැ. මොකද නැව ගියාට පාරක් පේන්නේ නැහැ. ඒ වෙලාවේ පොඩි කලබිල්ලක් ඇති වෙනවා ඊට පස්සේ නැහැ. ඉතින් ඒක බලනකොට ඒක මේ භාවනාව වඩන කෙනාට ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන කෙනාට අවශ්‍ය වාක්‍ය වාදයක්ද නැද්ද කියන එක ඒකවාද පුතේ මේ ગાත තියෙන නිසා අපිට නෑ කියන්න බෑ. නමුත් මේ දින අර්ථකථනය පැත්තකට ගියොත් ඇත කිව්වොත් එකාන්තයකට යනවා නැති කිව්වොත් එකාන්තයකට යනවා. ඇත නැත කියනවා කතා නොකරන එක තමයි හොඳ මේක. කතා කරන්න ගිය හැම කෙනාම අහුවෙලා. පහුගිය අවුරුදු දෙක තුන ඇතුළත මම ගොඩාක් මේක ගැන හොයන්න පටන් ගත්තා. ඒක හොයාගන්න හොයන්න පටන් ගත්තේ ඇයි මේ ශංකරාචාර්යට බය කියලා දැනගන්න. ශංකරාචාර්ය මේකෙන් ගහලා මුළු ඉන්දියාවේම බුද්ධාගම කරගන්නවා. මකලා දැන් ඉන්දියාවේ බුදුහාම ඉපදිච්ච නැති බුද්ධ ආගම නැහැ. දැන් අපිත් ඉන්නවා ආචාර්යවරු කීප දෙනෙක් මේ පැත්ත අරගෙන කතා කරනවා. කතා කරපුවා බොහෝම බොහෝම හදගෙන බොහෝම මේ දාර්ශනිකයි. ඒ භාවනා කරන්න ඕනේ නැහැ ඒකට. අනිත්‍යං දුක්ඛං අනත්තං කියන එකක් තියෙනවා නම් ඒක දකින කෙනෙක් ඉන්නවනේ. දකින තැනක් තියෙනවනේ. ඒක නිත්‍ය සුඛ සුඛ වෙන්න ඕනේ. ඒක භාවනා කරන්න තු ගන්න පුළුවන්. දැන් මේ ළඟදී මට මේ කිව්වට පස්සේ මේ දවස්වල ඉන්නවා ශ්‍රී ශ්‍රී ශංකර කියලා කෙනෙක්. හරිම ජනප්‍රියයි. ගිය ඕන තැනක ඇමරිකන් ජනාධිපති පවා පිළිගන්නේ. ලංකාවට ආපු වෙලාවේ මටත් එන්නේ කියලා තිබුණා අපේ කමල් මහත්තයා. මං ගියේ නෑ ඒක ලං ස්ටේජ් එකේ හිටපු හාමුදුරු ඔක්කොම නැගිට්ටා මෙයා එනකොට ස්ටේජ් එකට බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සාලා. නෑ බොහොම බොහොමත්ම ප්‍රසන්න මිනිස්සෙක්. එයා කතා කරලා කියනවා බුදුහාමුදුරුවෝ හරි. බුදුහාමුදුරුවෝ ඔක්කොල්ල පෙන්නන අනිත්‍ය දුක්ඛ අනාත්තන් කියලා. ඒත් මේ අනිත්‍ය දුක්ඛ අනාත්තන් කියලා දැනගන්න කෙනෙක් ඉන්නේ බෑ. එයා තමයි සංකරාචාර්ය කතා කරන්නේ. ඒක නිත්‍යයි සුඛයි සුභයි. ඒක සච්චිත්තානන්ද. ඒක සදාකාලිකයි. ඒක තමයි බ්‍රහ්මදාස කියන්නේ. මොකද ඔයගොල්ලෝ කියන්නේ? අනිත්‍ය දුක්ඛ අනාත්තන් කියන දේ නිත්‍ය සුඛ සුභ කියනවා. කොක්කම අපුඩි ගහලා කියනවා. ඒක තමයි Hindu ආගම හරි. ජයසමී නැත්තක් දේශනා කරනවා. නැස්චාටි දකින්න කෙනෙක් ඉන්න බෑ. ඉතින් මං ගිය පාර ගන්නකොට ඒ වෙලාවේ ඒ දෙන්නේ කැවිලා අපිත් එක්ක කතා කරා පැය තුනක්. එක දිගට කතා කරා. මාව හම්බෙන්න ආයේ මාතරින් ඒ වෙලාවේම ආවේ. ඉන්න නැසෙන කෙනෙක් ඉන්නවා කියනවා. ඉතින් ඒක ඒලාරය ඒගොල්ලෝ කතා. ඒ බහුවෙන්දත් ආ ඊට පස්සේ ඊනන්දාසුන් ඇවිල්ලා සමාල් වජනය කරුවා අනේ ශාන්සිය නෙමෙයි විවේක ගන්න මේ ආසෙවිලා මොකක් ප්‍රශ්නයක් නැහැ කියලා. ඊදෙන ඒත් මට ගිහුවා ඔබවංශ අපිට අහුම්කම් දෙන්න නැත්නම් ඔබවංශට ඊට වලින් දෙන්න පුළුවන් මම කවක පැය පහක් අහුම්කම් දීලා අපිට තාම තේරුම් කරලා දෙන්න බැන්නා මට කරන්න දෙයක් නැහැ මෙච්චරයි මට කියන්න තියෙන්නේ උඹ කියන්න හදන්නේ නිවන් දැක දකින කෙනෙක් කියලා මරණ පස්සේ නිවනක් තියෙනවා ඒක කියන්නේ නැතුව හැබැයි නිවන් දකින කෙනෙක් ඉන්නවා ඒක නිවනක් තියෙනවා දැන් අද එනකොට බික්කුනේ ධම්මදින්න ලියුමක් කරලා තියෙනවා නිවන කියන එකක් තියෙනවා කියලා සම්පූර්ණ මුළු ත්‍රිපිටකයම කියලා ඉවඩ දැන් ඇඟිලි ගහන්නේ නැත්නම් කියනවා. ඉතින් මට කියවන්න හම්බුනේ නැහැ. ඉතින් තව කෙනෙක් අහනවා මම මේකට ඇටැක් කරන්න කියලා. මම ඇටැක් කරන්න බෑ. කියපන් කතා කරලා කියන්න ඕනේ. ඉතින් මේක ඥානදසාවේ අත ගන්නවා කියනවා. අතට පොඩ්ඩක් ඉස්සරහට යනකොට ඥානසංශී ශංකරාචාර්ය මත ගන්නවා. හැබැයි මේ ශංකරාචාර්ය වගේ කෙනෙක්ට තාම තේරවාදී කිසිම ආචාර්යකෙනෙක් උත්තර දෙන්නේ කියන්නේ නැහැ. ඒගොල්ලෝ උත්තර දෙන්නේ න්‍යාය මේ ණය විපස්සනාට. අන්වේ ඥානවලින්. කොහොම නිවනක් තියෙනවනම් දෙක අත්දකින්න කෙනෙක් ඉන්නවා. එයා තමයි බ්‍රහ්මයි. බ්‍රහ්ම පදාර්ථේ. බ්‍රහ්ම පදාර්ථේ නිර්ගුණ සුගුණ කියලා දෙකක් තියෙනවා. නිර්ගුණ தත්ත්වය අඳුරන්න බෑ අනිදර්ශනයි. සුගුණ தත්ත්වයක් තියෙනවා. ඒ පොඩ්ඩක් ඒවා පොඩ්ඩක් කැටි ගැහිච්ච තැනක්. ඒක තමයි පුත්තජනට දෙන්නේ. ඒක ආත්මයි. නිර්ගුණ ආත්ම නෑ. ඉතින් සුගුණ කරලා පෙන්නන්න මිසුන් තේරුම් ගන්න නිසා ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ කියන එකට වැඩිය උඩින් බ්‍රහ්ම පදාර්ථේ තියෙනවා. ඉතින් මේ නිසා හරි ඉන්ට්‍රස්ටිං මේ කියන්නේ. හැබැයි මේක තනිකර කාර්කේ තර්කේ සඳහන් කතාවක්. ඉතින් අද හුදුවට බැලුවොත් අද ජනප්‍රිය වෙලා ඉන්න ලංකාවේ හාමුදුරුවෝ සේරම ටික විශංකරමති කියන්නේ. හරිම තමයි ස්මාර්ට්. ඉතින් අහගෙන ඉන්න තේරෙනවා හැබැයි නේ නම් උකට නිවන් දකින්න ඕනේ නැහැ නේ භාවනා කරන්න ඕනේ නැහැ නේ මේක. කංගා ගන්න පුළුවන්. බුදුහාමුදුරනේ කැප් එකක් දාපන් බුදුහාමුදුරු ධන දෙයට උඩින් පොඩ්ඩක් කැල්ලක් දාපුවා බුදුන් සූලි. ඉතින් ඒක නිසා මේක වාදපතින් යන්න පුළුවන් නෙමෙයි පස්සේ මම මේ සරෝජිත කිය වෙලාවේ මට හම්බුණා මේ අතීත ගුණාතීතනන්ද ස්වාමී. එයා ඉන්නේ මේ චිම්මය ඕගනයිසේෂන් එකේ. මිනිහා කියනවා මම මේක තමයි උගන්වන්නේ. මම කිව්වා මට හරි ආසයි අපි ඒක තුල සාකච්ඡාවක් කරමු. සම්මුතිය හම්සු සාකච්ඡාවේ යන්න අමාරුයි කියලා. තේරවාදීලා තේරවාදී ඔප්පු කරලා දෙන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සංක්‍රමණය මේකට දාගත්ත ගමන් තේරවාදී කියන්නේ මතයක් කියලා පේනවා. තේරවාදී කියන්නේ සරසුභවාදී සියල්ලටම උත්තර නෙවෙයි මතයක්. ඊට පස්සේ මතුවෙච්ච සංක්‍රමණය ඊට විදි ස්මාර්ට්. ඒ නිසා මතවාදී දිගේ ගියොත් ඔය උගතුන් අතර තියෙන බුද්ධ ආගමේ විශාල ප්‍රශ්න තියෙනවා. මොකද ඒගොල්ලෝ මේක තර්කයට දාගෙන ගලපන්න හදනවා. මම ඒ චෝදනාව ඥානදාහමරණ කරන්නේ නැහැ. ඥානදාමකදී අපි වගේ අතරමඟ හිට මිනිසුන් පුළුවන් තරම් මේ මතේ පෙන්නලා සංකරට අහු වෙන්නේ නැතුව අපේ ප්‍රතිපදාව පාවා දෙන්නේ නැතුව සදාචාරය පාවා දෙන්නේ නැතුව අපි අන්තිම බස් එක යනවා. සොලෝ එකේ යන්න යවේ කතාව තියෙන නිසා අපිට ගමනක් තියෙනවා. අනික් කට්ටිය බොහෝම ඉක්මනට පැනලා යන්න හදනවා. මේ අපේ වැඩ ඔක්කොම නිකන් හරි ඒගොල්ලෝ මේ වායුපායනකින් යන්න පුළුවන් වාදේ කරලා බලන්නකො මොකටද ඔබ මොකටද? සදාචාරය මොකටද ඔබ කවදා හරි අතාරින්න වෙනවා. මේ අනිත්‍ය දුකන නැත්තම් මොකද? ඒක දකින්න එක නිත්‍ය සුඛ සුබනම්. ඉතින් ඒ නිසා සුභ පැත්තක් දාන්න. ඒ නිසා මේ ඥානසංශයේ පැත්තට තාම ගිහිල්ලා නැහැ. නමුත් මේ අනන්ත කියන පදේ කියන්නේ තේරවාදාචාර්ය වංශය කියනවා සරුවචාර්ය වංශය සියල්ල දන්නවා කියන. ඇත්තම සරුවචාර්ය සියල්ල දන්නවා කියන්නේ කියලා නැහැ. සරුවචාර්ය සියල්ල දන්නවා කියන එකට උපහාස කරලා තියෙනවා. නිගන්තනාගපුත් සියල්ල දන්නවා කියලා කියනවා කියන. ඉතින් එහෙමනම් එයා මේ මිනිස්සු නැති ගෙවල් ඉස්සරහ පිටිපස්සේ බලාපොරොත්තු වෙන්නේ මොකද කියලා. සියල්ල දන්නවා ඉතින් කවුරුත් නැතිව දැනගන්න eBay. සියල්ල දත්නම් බල්ල බලන්නේ කොහොමද කියලා. අල්ලගෙන කඩා බලන්න. ඉතින් මාත් කියනවා ලබන්නේ කියලා මට ඕනේ නැහැ යමකට හිතෙද්දිත් ඒක බලන්න පුළුවන් මේ සියල්ල සියලු වෙලාවෙ දන්නවා කතාවක් නෙවෙයි සරණ කියන්නේ. දැන් මෙතන කියන්න හදනවා සබවත්යයි කියලා කියන්නේ සියල්ලම දත් අනන්තයි කියලා කියන්නේ. අනන්ත කියලා කියන්නේ අන්තයක් නැහැ කියන එකයි. අන්තයක් තියෙන හැම එකම අනිත්‍ය මේ තණ්හා මාන දිටි තියෙනවා. අන්තයක් නැති වෙනකොට තණ්හා මාන දිටි ඔක්කොම නිකන් පෙට්‍රල් ටිකක් උලගේ ගියා වගේ. ඊතතියක් වාෂ්පීකරණය වුණා කියලා නැති වෙන්නේ නැහැ. හැබැයි ඒක අර ගොනුව නැති වෙනවා. මිමැසි පොදියක් පොදිය රෑ මිමැසි විසිරලා ගියා වගේ. ඒකට ඒකේ සීමාවක් නැහැ. ඉතින් ඒක අනන්තං කිව්වම ඒක ඇත්තටම ගැළපෙන්නේ රූප ධර්ම වලට විතරයි. නාම ධර්ම වලට කොහොමඩක්වත් දාන්න බෑ. ඒක නාම ධර්ම හැම වෙලාවෙම රූප ධර්ම වලට ඇලිලා ඉන්නේ. අන්ත වූ රූප ධර්ම වලට ඇලිලා. ඒ නිසා රූප ධර්ම වල මාන තියෙනවා. දිග තියෙනවා, උස තියෙනවා, ඝන තියෙනවා. මේ අනුව නාම ධර්ම හැසිරෙනවා. රූප ධර්ම වල අන්තේ නැති වෙච්චාම ඉතනේ මිනිස්යා භවයට බඳින්නේ රූපෙට තියෙන ආසාව නිසා. රූප තියෙනවා. ඒක අනන්තයි අනන්තයි කියලා කියන්නේ ඔක්කොම සමාජයේ ඔක්කොමයි ඇයිති. එක්කෙනෙකුට නෑ. එතකොට ප්‍රශ්නයක් නෑ. සියල්ල සියලු දෙනාටමයි කිව්වොත් කැලේට ගිය වැද්දටයි මොහාටයි ඔක්කොම කැලේයි ඉති ඉදම්මයි කන්දරක් නෑ. එතකොට අනන්තයි. මේක අපි වෙලා තියෙන මේ නවීන ශිෂ්ටාචාර ඔක්කොම ඊඩම් බුදල් අනන්ත කරලා තියෙනවා. වැට කඩු වහලා ගහන තරමට අතති වැඩි. වැට වැටවල් වැඩි වෙන්න වැඩි වෙන්න අතති වැඩි. එහෙම නැත්නම් මේ උගේ ඉන්න තියනවනම් ඕන තැනකින් එන්න පුළුවන් ඕන තැනකින් යන්න පුළුවන්. හොරාටත් ඒ chance එක තියෙනවා. කැලේන්නේ දාරියටත් තියෙනවා අපටත් තියෙනවා. ඒක මේක අනන්තයි. ඒ නිසා ශිෂ්ටාචාරය විශේෂ මේක කාලා තියෙන්නේ හැමදේම අනන්‍යතාවයක් වෙන්නලා තියෙනවා. ඉස්සර මිනිසුන්ගේ ජනගහනයක් දන්නේ නැහැ. ඥාන පිරිමි දන්නේ නැහැ. කොච්චර ඉන්නවද කොච්චර මැරලා ගියද දන්නේ. දැන් ඒක ඊටි විරෝධී වෙලා. ඉතින් ඒ නිසා රූප ධර්ම වල තියෙන මේ අන්ත අනන්ත භාවය සහ අන්තභාවය පිළිගන්න මනුස්සයගේ මතයක් විතරයි. රූප ධර්ම වල එහෙම ප්‍රමාණ කරන්න බෑ මේ විශ්වයේද ශීරපතේද ඇත්තටම අපි දකින හිස්තනේ රූප තියනවාද කියලා. ඇන්ටි මැටර් එක තියනවාද, ඩාර්ක් මැටර් එක තියනවා කියපුවම ආය ආය පෙර කන කතාවක් යනවා. ඊට පස්සේ අපි එන්න හදන්නේ අනිදස්සන විඥානයේද. විඥානයක් තියෙනවා ඒක ස්ථානගත වෙලා නැහැ. ආයතනිකත් නෙවෙලා නැහැ. එහෙම නැත්නම් ඝන බහල වෙලා නැහැ. විසිරිච්ච විඥානයක් තියෙනවා. ඉතින් ඒකට බොහොම සමාන එකක් මේ කාල්ජුම් යෝජනා කරා යුනිවර්සල් අන්කන්ෂස් කියලා. අපි ඔක්කොගම යටි හිතින් අපි සමානයි. උඩු හිතේ තමයි යෝගායන පිළිමය ඔක්කොම තියෙන්නේ. යටි හිතේ මේ සියලු ජන්ම තියෙනවා. අපි යටි හිතට යන්නේ නැහැ. උඩු හිත මම අපාගෙන ඉන්නවා. ඒක යුනිවර්සල්. ඒක කවදාකවත් අතීතයේ තියෙන්නේ නැහැ. නමුත් අපි උඩු හිතේම අන්ත වෙන්න හදනකොට මම පිළිම කෙනෙක් අසවලාහිය. එතකොට අත තියෙනවා. ඒ නිසා යටිහිත යන්න පුළුවන් නම් ඒකේ මේ ලුණු ගැටයක් කියලා මොහොතට දැම්මා වගේ ඒකද මේ බුදුහාමුදුරුව කියලා කියන්නේ. නැත්නම් අපේ අන්‍ය අනන්‍යතාවය නැති වුණාට පස්සේ අපි රහතන් වහන්සේලා අතර කෙනෙක් වුණොත් එයාට ආයේ මේ මම කියා ගන්න දෙයක් ඇත්තේ නැති ගතිය අනිදස්සන ප්‍රතියද අනන්ත ගතියද කියන එක විස්තර වෙනවා. ඒකෙදී මේ දේශන කරන වෙලාවේ ඥානන් සංසය මේ කියන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. කොහොමඩක්වත් කියන්න හදන දේ තේරෙන්නේ නැහැ. ඊට පස්සේ ලියනකොට මට තේරුනේත් නැහැ. පොත කියනකොට තේරුනේත් නැහැ. දැන් ඊට පස්සේ අනෙකු සූත්‍ර ගොඩාක් හසුරවගෙන යනකොට පේනවා මේක වාදෙන් යන්න බැරි තැනක් කියලා. භාෂාවෙන් යන්න බැරි තැනක්. ඒක විස්තර වෙන්න කරන්න බෑ නිවන් දකින්න නැතුව. විස්තර තේරෙනකොට නිවන් දැකලා කරන්නේ. නිවන් දැක්කට පස්සේ පාදාන්නේ. ඉතින් අතරමැද බොහෝම අමාරු තැනක තමයි ඥානන්ද වාසේ නිවන නිවන දේශනා ටික කරන්නේ. මේකම මහසීසාරි ස්වාමීන් වහන්සේ කුරුණාංශ කියලා කියනවා. ඌක ලියන්න එපා. ලිව්වොත් අහුවෙනවා. මම කියපු බව හැබෑව. මං ඉන්නවනම් මට කියලා දෙන්න පුළුවන්. පුතකට දැම්මොත් එයා කන් ප්‍රශ්න එනවා. ඉදිරියට කියන ප්‍රශ්න. ජේතවංශයට කියනවා. මහසිතාට ඒකේදී විපස්සනා ණය ප්‍රකරණය එළියට දැම්මා. ලොකු සේවයක් වුණා. ඒ වුණාට විකටෝම චෝදනා යනවා. ආවක්‍රමයේ කියලා කියන්නේ මහසි ක්‍රමයට විරුද්ධ ඇති වෙච්ච අභියෝගයක්. ඒක අල්ලලා ගියා මහසි ක්‍රමේ වැක්කිරලා යනවා. ඒ කියන්නේ ලේඛනයට විරුද්ධව ගහලා. ඉතින් අපිත් අද කරන්නේ සාකච්ඡාව ඇත්තටම මේ ශාන්තිය කියලා, මේ ශාන්තිය කියලා, මේ ශාන්තිය පොතක් වශයෙන් ඉදිරිපත් කරපු එක. ස්වාංශය අපත් වුණාට පස්සේ අපි නැවත සාකච්ඡාවට ගන්නවා. ගන්නකොට මේ ලියලා තියෙන එක ඇත්ත. අපි මේ පදනමේ තියෙන. නමුත් පේන්න තියෙනවා මේක ස්වාංශයේ දෙපැත්තකට දාලා ලියලා තියෙනවා ඇත්තේත් නැති නැත්තේත් නැති තත්ත්වය. ඒක මේ කච්චායන ගොත්තු සූත්‍රයේ පැහැදිලිවම කියනවා කච්චායන ලෝකයේ තේ කියන එකාන්තයක් නැත්තේ කියන එකාන්තයක් කියනවා සර්වඥාන්සේ මේ දෙකට අහුවෙන්නේ නැතුව තමයි ගැලුනේ කියලා. ඉතින් මේ ඥානන්ත සාංශය ඉදිරිපත් කරන එක අපි කියවන්න ඕනේ. එහෙම අනිදස්සන විඥානයක් ඇති බවක්ද මේ කියන්නේ නැත්නම් විඥානේ නැති බවට අනිදස්සන විඥානය කියලා නමක් දැම්මද කියලා මම දන්නේ ඒක එහෙම කියනකොට තේරෙනවා කියලා. විඥානයක් නැතිකමට නමක් දාලා තියෙනවා. මැටර් එකට ඇන්ටි මැටර් එක හදාගත්තා වගේ අනිදස්සන විඥානය. එහෙම නැත්නම් අනිදස්සන විඥානය කියන යමක් තියෙනවා. නැත්නම් අනන්ත කියලා කියන්නේ අන්ත දේවල් වල නැති භාවය එහෙනම් අනන්ත කියන භාවයක් තියෙනවද කියලා. එහෙම එකක් නැහැ. ඒක භාවයක්, ස්වභාවයක්, ගතියක් වශයෙන් අන්තයට සාපේක්ෂව ඉදිරිපත් කරාට අනන්ත කියන එකක් පවතින්නේ නැහැ. අන්ත කියන එක පවත්නවා මෝඩකම තියෙන තාක්කල්. කර්ණාමානදිට තියෙන තාක්කල් මගේ ඉඩම, මගේ දරුවා, මගේ ඇඳුම කියලා අපි කියනවා. අනන්ත භාවයක් තියෙනවා අවබෝධ කරගන්න බෑ ඒකට බෑ ගන්න බෑ බෑ ගන්නකොට එමන්ස නිවන් දැකලා ඉවරයි ඒක නිසා මේ කොටස අපි කියවගෙන යන කියවගෙන යන ගමන් මම කියනවා කෙනෙකුට බලන්න ඕන ඒ මේ බුදුන් පරිස්සාසේ ටිකක් ටැකල් කරනවා ඒක ටැකල් කරාට මෙච්චරක්වත් තොරතුරු අපිට දෙන්නේ නැහැ ඒ ශාන්ති පෙන්නලා දෙනවා මේ භ්‍රම පදාර්ථය කියන එක කොච්චර සූක්ෂම ඉදිරිපත් කරනවද කියනවනේ මේ මිනිස්සු ඒ පැත්තෙන් ආපු මිනිස්සුන්ට කියන්නේ බුද්ධහව බාලංශ පන්තිලවත් ඇවිල්ලා නැහැ කියලා ඒක බොහෝම ඉහළ දෙයක් මොන දියාවක් කරන්න බෑ බුදුහාමුදුරේ ළඟට ආවා. අපෝ මේනොත්වලට එන්න බෑ කියලා Hindu ආගම පැත්තෙන් Hindu ආගම දන්න කෙනෙක්ගේ බ්‍රාහ්මණකේ බ්‍රාහ්මණිකේ බණ ඇහුවනම් කට උත්තර නැති වෙන දෙයක්. ඒ ටිකේ ශාස්ත්‍රයේ මේ පච්ච පරිග්‍රහණය විස්තර කරනවා. මෙන්න මෙහෙමයි Hindu ආගම ආත්මයක් ඇතුළත විස්තර කරන්නේ ඒක තාමත්ව දාර්ශනිකව දෙනවා. ඒතර බුද්ධාම චප්ප කරගෙන යන්නේ. නමුත් මතවාදයක් විතරයි. ඒකේ ශික්ෂාවක් නැහැ. සීල සමාධි ප්‍රඥා නැහැ. ආනුභව පිළිවෙලක් නැහැ. මේක නැහැ කියලා දාගන්න උපරණ පුළුවන්. ඉතින් අර සීල සමාධි ප්‍රඥාවක් ඇතුව අනුපූර්ව පිළිවෙලින් යන කෙනාට මෙව අහන්න දෙන්න එපයි කියලා සමහර කියනවා. අහුවොත් ලෝක ක්‍රේලෙනවා. එහෙම වාදයක් තියෙනවා. පොඩ ගිල බලපන් හින්දු ආගමේ ඌවා නිකන් සම්බෝල කරලා කතා කරන්නේ. හේම මොකද මේ මිනිස්සුගේ ඒ කර්ණමය වාදපතය ඉහළම මට්ටමක තියෙන. ඒක කිට්ටු වල තියෙන මහායානික විතරයි. මහායානික වාදෙන්මයි හැදිලා තියෙන්නේ. ඒ නිසා ඒගොල්ලෝ තේරවාදය කියන්නේ මොන්ටිසෝරි පන්තිය. මොනවාක්වත් දන්නේ නැතුව තාම යයිනු යයිනු කියන කට්ටිය ඒගොල්ලෝ අපි මේ භාෂාව දැනගෙන අපි මේ රචනා කරන සින්දු ලියන ගාථා වන්දන කරන මට්ටමේ ඉන්නේ කියලා. ඒ නිසා ඒ වගේ තැනකට යෝගාවචරය යොමු කළ යුතුද නැත්නම් මේවා කියලා යෝගාචරණගේ ඔළුව නරක් වෙනවද කියලා බැලුවොත් ලංකාවේ ජන විඥාණයට හරි වැදගත්. මොකද ජන විඥාණය හුඟ දෙනෙක් නිතිපතා භාවනා කරගන්න බැරි බණ ඇහිීමේ තර්කයෙන් අනුමාන ඥාණයෙන් මම උසස් කියලා හදාගන්න හදන කලන්තියක් හදාගෙන ඉන්නවා. ඒ කලන්තිය නම් සුපර්. ඒ කලන්තිය හරිය ආසයි විවගෙන කතා කරනවා. ඒ පැරණි තමයි රාජ්‍ය තන්ත්‍රය පවත්වන්නේ. ඒ පැරණි තමයි සල්ලි තියෙන්නේ. ඒ පැරණි තමයි දේශපාලන. ඒගොල්ලන් භාවනා කරන්න බෑ. බහැලා අනුපූර්ව විදිහට යන්න බෑ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ හරිය කැමති උගන. අපි අනුකූල පිළිවෙලකට යන්නේ සීල සමාධි ප්‍රඥා ගන්න. ඒසක් වශයෙන් අපි දැනගන්න ඕනේ අපි ඒගොල්ලන්ට උලංග ගන්න ඕන කම නැහැ. එහෙම උලංග ගන්න ඕන කම ඥානන්ත සංසිකේ දුන්නේත් නැහැ. ඒක මම හොඳටම දන්නවා. ඥාන සාහිත්‍ය මේ කාරණා මත කරන්නේ මත කරන්නේ නැති කියන වෙනම කතාවක්. ඒ නිසා අපි තව ටිකක් ඉස්සරහට යන් මේ අනිදස්සන විඥානය කියන එක විස්තර කරනකොට තවත් ওই වගේ පද රාශියක් අපිට එනවා අනිත් සාකච්ඡා කරන්න. ඊළඟට විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං. දැන් අපි සබ්බතෝ පබං කියන වචනය තේරුම් ගන්න බලමු. අපි අර නාට්‍ය ගැන එහෙම නැත්නම් සිනමාව ගැන කතා කරනකොට ප්‍රකාශ කළා ඒ සිනමා තිරයේ වැටෙන චිත්‍රයක යම්කිසි ජවනිකාවක ඒ නරඹන්නා ප්‍රේක්ෂකයා ඇලෙන්නේ ඒක මමය කියලා හඳුනාගන්නේ ඒ චරිතය එක්ක තමන් හඳුනාගන්නේ මක් නිසාද? අර අඳුරු පසුබිම නිසායි. අඳුරු පසුබිම නිසා මෝහණයට වැටෙනවා. එක්තරා විදිහක මෝහණයකට වැටෙනවා. ආස්වාදය කියන්නේ ඒකයි. ඇත්ත වශයෙන්ම එක්තරා ආලෝකයක් තියෙනවා සිනමා ශාලාවේ. ඒ ආලෝකය ඉතාමත්ම සීමිතයි. ඒක සමහර විට තිරයට විතරක් වැටෙන ආලෝකයක්. අපි අර කලින් දේශනාවක සඳහන් කළා දවල් කාලයේ චිත්‍රපටියක් පෙන්වනකොට දොරවල් ආදියත් වහලා කළු තිර ආදියත් දාලයි ඒක පෙන්වන්නේ කියලා. දැන් මෙතන කියවෙන්නේ සබ්බතෝ පබං යම්කිසි විදියකින් අර චිත්‍රපටිය පෙන්වන අවස්ථාවක අපි කලිනු සඳහන් කළා උපමාව පමණක් නම් අපි කලිනු සඳහන් කළා උපමාව පමණක් නම් දවල් කාලේ අර විදිහට චිත්‍රපටියක් බලන අතරේ කෙනෙක් හොඳට ඒකට යොමු වෙලා ඒකට මුලා වෙලා හිටි ගමන්ම දොර ජනේල එහෙම විවෘත වුණොත් අර තිර ආදිය ඉවත් වුණොත් මොකද්ද සිද්ධ වෙන්නේ? එහෙම පිටින්ම සිනමා ලෝකයෙන් එළියට එනවා. චිත්‍රපටිය නතර වුණේ නැති වෙන්න පුළුවනි. නමුත් හාත්පසින්ම ආලෝකය ආව නිසා ඒ සම්පූර්ණ ආලෝකයෙන් තිරයේ තිබුණු සීමිත ආලෝකය මැකිලා ගියා. ඒ චිත්‍රපටියේ තිබුණු ආස්වාද පක්ෂය නැති වෙලා ගියා. මෙන්න මේ විඥානය පිළිබඳව ඇත්ත වශයෙන්ම විඥානය ගැන කියනවා නම් විඥානයත් ප්‍රඥාවත් අතර වෙනස බලනකොට මේවා එහෙම පිටින්ම එකිනෙකට සම්බන්ධ නැති දේවලුත් නෙවෙයි. ඒක අර මහා වේදල්ල සූත්‍රයේ එහෙම දක්වලා තියෙනවා. ඒ වගේම මේ දෙකේ වෙනසකුත් තියෙනවා. පඤ්ඤා භාවේ තබ්බා විඥානං පරිඤ්ඤේයං. විඥානේ පිරිසිදු ගත යුත්තක්. විඥානයේ ස්වභාවය තේරුම් ගත යුත්තක්. එතකොට කෙනෙක් අහන්න පුළුවන් කොහොමද මේ විඥාණයෙන් විඥාණයෙන්නේ අපි හැම දෙයක්ම කරන්නේ කොහොමද විඥාණය තේරුම් ගන්න කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ ඒකට මාර්ගයක් පෙන්눔 කරලා තියෙනවා. පඤ්ඤා භාවේ තබ්බා විඥානං පරිඤ්ඤේයං. භාවිත වූ ප්‍රඥාවෙන් ප්‍රඥාව භාවිත වෙනකොට විඥානයේ ත්‍රිසඳ දැනගන්න පුළුවන් වෙනවා. කොටින්ම කියනවා නම් විඥාණය අර සීමිත ආලෝකය වගේ පටුයි. අபிසංකත විඥානය. සාමාන්‍ය නොරහත් විඥාණයට අපි යෙදූ වචනය තමයි අபிසංකත විඥාණය. නාම රූපේ හිර වෙලා තියෙන විඥාණය. තිරයේ බැඳිලා තියෙන නරඹන්නන්ගේ ඇස් දෙක වගේ. ඔන්න ඒ විදිහට සීමිත පටු ස්වභාවයක් තියෙනවා තියෙනවා සාමාන්‍ය ලෝකයාගේ විඥාණය. මේක ප්‍රඥාවෙන් එහෙම පිටින්ම ආලෝකවත් වූ හැටියේ සිද්ධ වෙන්නේ කුමක්ද? සබ්බතෝ පබං හැම පැත්තෙම ප්‍රභාව ආවාම අර ඉස්සෙල්ලා තිබුණ අවිද්‍යා අඳුරු රාමුව ඉවත් වෙනවා. ඒ අවිද්‍යා අඳුරු රාමුවෙන් මිදුන විමුක්ත විඥානයයි මෙතන සබ්බතෝ පබ විඥානය කියලා කියන්නේ. විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං මේ ප්‍රභාවේ මේ ප්‍රඥාව පිළිබඳ ප්‍රභාවේ විශේෂ අර්ථයක් තියෙනවා සූත්‍ර දේශනාවල. තතස්සෝ ඉමා භික්ඛවේ පබා කතමේ තතස්සෝ චන්දප්පබා සූර්යප්පබා අග්ගිප්පබා පඤ්ඤාප්පබා ඉමාකෝ පිබ්බ භික්ඛවේ සතස්සෝ පබහා එතදද්දම් භික්ඛවේ ඉමාසං සතස්සන්නම් පබහානම් යදිදං පඤ්ඤප්පබහා අංගුත්තර නිකායේ චතුත්ථ නිපාතයේ සූත්‍රයකයි මෙහෙම සඳහන් වෙන්නේ චතස්සෝ ඉමා භික්ඛවේ පබහා මහණෙනි මේ ප්‍රභාවෝ හතර දෙනෙක් ඇත මේ ආලෝක හතරක් ඇත හතමා චතස්සෝ මොනවද හතර චන්ද ප්‍රභා චන්ද්‍ර ප්‍රභාව සූර්ය ප්‍රභා සූර්ය ප්‍රභාව අග්ගිප්පබා අග්නි ප්‍රභාව පඤ්ඤප්පබා ප්‍රඥා ප්‍රභාව ඉමාකෝ භික්ඛවේ චතස්සෝ පබා මේවායි මහණෙනි ප්‍රභා හතර එතදද්දම් භික්ඛවේ ඉමාසං චතස්සන්නං පබානං යදිදම් පඤ්ඤප්පබා මහණෙනි මේ ප්‍රභා හතර අතුරින් ප්‍රඥා ප්‍රභාව ප්‍රඥා ප්‍රභාවම අග්‍රයි ඒ වගේම වටිනා සූත්‍රයක් නිතර උද්දృత වශයෙන් දක්වනවා අත්යේ තේරුම් ගත්තත් නැතත් පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං තං අසුතවා පුතුජ්ජනෝ යථා භූතං නප්පජානාති තස්මා අසුතවතෝ පුතුජ්ජනස්ස චිත්ත භාවනා නක්තිති වදාමි පබස්සර මිදම් භික්කවේ චිත්තං පංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි විප්පමුත්තං තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි පබස්සරං ඉදම් භික්කවේ චිත්තං මහණෙනි මේ සිත ප්‍රභාස්වරය පංචකෝ ආගන්තුකෙහි උපක්ඛිලේසෙහි උපක්ඛිලිත්තං නමුත් ඒ සිත පිටතින් ආපු උපක්ලේශ වලින් කිලිටි වෙලයි තියෙන්නේ තං අසුතවා පුතුජනෝ යථා භූතං නප්පජානාති මේ කාරණය ධර්මයේ නොදත් පුතග්ජනයා තත්තු පරිදි නොදනි තස්මා අසුතවතෝ පුතුජනස්ස චිත්ත භාවනා නත්ථීති වදාමි එම නිසා අසුතවත් පුතග්ජනයාට චිත්ත භාවනාවක් නැතයි කියමි. <clears throat> අවසර මිදම් වික්කවේ චිත්තං සංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේහි විපමුත්තං. මහණෙනි මේ සිත ප්‍රභාස්වරය එය ආගන්තුක උපක්ඛිලේශ වලින් මිදී ඇත. තං සුතවා අරිය ශාවකෝ යථා භූතං පජානාති. මේ කාරණය ධර්මය අසා ඇති සුතවත් ආර්ය ශ්‍රාවකයා තත්ූපද්දි දනි. යස් තස්මා සුතවතෝ අරිය ශාවකස්ස චිත්ත භාවනා අත්ථීති වදාමි. එම නිසා ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයාට චිත්ත භාවනාවක් ඇතයි කියමි. මේකදී ඇත්තට මට දෙකක් මම ඉදිරිපත් කරනවා. එකක් තමයි ප්‍රභාසර හිතක් මට තියෙනවායි කියලා තේරෙන කෙනාට රහතන් වහන්සේ කියනවා. නෑ මගේ හිත කෙලෙසිදයි කියලා ඒක අර පිටලෙල්ල විතරක් කෙලෙසිච්ච දේවා දැනගෙන දඟලන එකට පුත්‍ත්ජනයයි කියනවා. ඒ පුත්‍ත්ජනය කියන්නේ ආත්ම විශ්වාසය නැතිකම. මම පව් කරනවා මයි කෙලෙස් තියෙනවා. ඉතින් කොහොමද මම මට සීලය හරියන්නේ? මට සමාධිය හරියන්නේ, ප්‍රඥා හරියන්නේ කියලා ආත්ම විශ්වාසයක් නැහැ. ඒ නිසා මේකට කවදාවත් භවනා හරියන්නේ නැහැ. හැම වෙලාවෙම සැකෙන් භවනා කරන්නේ සද්ධාව නැහැ, විචිකිච්ඡාව වැඩි. එයා අදහන්නේ භවනා කැඩිච්ච වෙලාව විතරයි. ඒකම කිකේයි. කොහොමද හරියන්නේ බලන්න මම අර හිතගෙන ඉන්නකොටත් කියනවා, ඉඳගෙන ඉඳ ගන්නකොටත් කියනවා. භවනා කරලා ආයි වාසිකත්වයෙන් ගන්නවා, හිතගෙනත් කරනකොට ඉඳගෙන කරනකොට සතිය දිගටම තියෙනවා කියලා. ඒකට එයා භාවනා කරන්නේ විශ්වාසයක් ඇතුව. මේකට කියනවා සූදානම් ශරීරය කියලා. ලොකු සංචි කියනවා මේක තමයි වැදගත්ම දේ භාවනාවට කියලා. ඒක පටන් ගන්නෙ මේ මේ භාවනාව මට කොහොමදත් හරියන දෙයක්. මේක මම ජය ගන්න සටනක් මේ හටන් කරන්න කියලා කිව්වොත් එයා හටන් කරන්නේ කොහොම මේ ජයග්‍රහී මනසකින්. ඉතින් ඒකට අධිමුඛ චෛතසිකය අවශ්‍යයි. අධිමුඛ කියන්නේ කුසල ඡන්දේ තව දිනු වෙච්චාම පෙරමඟ පේනවා. දැන් බාධා තියෙනවා. නමුත් මම අනිවාර්යයෙන්ම ජය ගන්නවා. ඉතින් ඒ ගතිය යෝගාවචරයට ඇති වෙන්න කොච්චර කල්යයිද කියන එක. ගොඩනෙක ඔය දේවල් වල ඔක්කොම අතහැරලා භාවනා කරාට මේ කර්මස්ථානෙමද කර්මස්ථානෙ. මේ ගුරුවරයාමද ගුරුවරයා. මේ භාවනා මධ්‍යස්ථාන කියන එක හැමදාම සැකින් බලන්න. ඒක ඔය කියන හැම කමඨාන් වාර්තාවකම අහු වෙනවා. ඉතින් ඒ තාක්කල් එයාට භාවනාවක් හරියන්නේ නැහැ. නෑ නෑ මම දැනටමත් බුද්ධ සාධනය කියන්නේ දැනටත් manussත් ප්‍රතිලාභය කියන දැනටත් මට ඉඳලා හිටලා කරන සම්පත්තිය හම්බ වෙනවා කියන එළිය දැකපු එක ඔය මොකක්වත් නෑ ඔය කඩාගෙන යන. ඌට බහන හරියනවා. හරියන එක විතරයි කතා කරන්නේ. වැරදිද කතා කරන්නේ නෑ. ඒ නිසා <clears throat> ආත්ම විශ්වාසය ඇති වෙන්නේ ඒ කිනාට ඕන මේ ඕන කරන මේ අධිමුඛ චෛතසිකය ඇති කිරීමට ක්‍රමයක් බුදුජානක වහන්සේ මේ හරිවංශ සූත්‍රයේ දේශනා කරනවා. ළඟදී සතුටුයි. චීවර පින්වාත සේනාසන ලැබෙන් සතුට වෙනවනම් ඒ වන්සාට අරතිය කියන චෛතසිකේ එන්නේ නැහැ. දිගටම භාවනා රතිය. භාවනා රතිය එනමන එයාගේ හිත කියනවා චිත්තං ජම්බෝන දස්සේව කෝතං නින්දුතු මරහති. එයාගේ හිත දඹරත්තරණක් වගේ. එයාට නිග්‍රහ කරන්න කාටවත් බෑ. මොකද එයා තමන්ගේ හිතේ තියෙන දඹරත්තරණ දකින්න. කවුරු බැන්නත් එයා දකින්න රත්තරණ කියලා කියනකොට මුකුත් වෙන්නේ නැහැ. රත්තරණ හිමසොටු අසුචි දැම්මට මුකුත් වෙන්නේ රත්තරන් රත්තරන්මයි. අන්න ඒක දන්නේ නැති යෝගාවචර තමයි ගොඩක් ඉන්නේ. ඒගොල්ලෝ හැම වෙලාවෙම කවුරු කෙනෙක්වත් මොනවාගේ රොටි දෙනවා. මොකද එයා තාම දඹරත් කරන දැකලා නැහැ. ඒ මොකද හේතුව එයා හොඳින් වඩා හොඳ අඳුරන්න දන්නේ නැහැ. එයා ළඟදීන් සතුටු වීම දන්නේ නැහැ. ඒ හේතුව අපි ඉපදලා තියෙන්නේ පහළ මධ්‍යම පන්තියේ හෝ දුප්පත් පන්තියේ. ඉතින් ඒසක් අපි අම්මලා තාත්තලා ඉඳලාම දරුවන්ට ඇති වෙලා දෙන්න මේ නෑ අපි අම්මලට තාත්තලට අපිටත් බැරි වෙලා තියෙනවා දරුවන්ට දෙන්න. ඒ නිසා අපි හැමදාම ඉන්නේ මොන කොණ්ඩකින් දුප්පත් කියලා ඉපදුනානේ කියන එකට. නමුත් ඉපදුනේ manussකමයි කියලා ඒක කොහොමද දමරත් කරන බව තේරුම් ගන්න මධ්‍යම පන්තියේ මධ්‍යම ප්‍රමාණය ඉක්වන්න ඕන. සමාජ මට්ටමේ පෝසත්කමේ මිනිස්සු ඇසුරේ. ඉතින් බුද්ධ ශාසනය නිකන් ඒක එහෙම හම්බ වෙනවා. ජීවිතේ උපයපු දෙන්නේ. නමුත් අපි හිතන පුද්ගලික උපයන. රූපයන් අහගෙන හැම වෙලාවෙම හිතේ ප්‍රභාස්වරය අව탁සීතු වෙනවා. Tamange අඩුපාඩු ටික දකිනවා. ඉතින් ඒක වාසියට ගන්නව ගුරුවරයා. භාවනා ගුරුවරයා භාවනා කරන එක නම් පහත් කරලා කතා කරනවා. කතා කරුවාම පහත් කරලා පැටිච්ච භාවනා යෝගාවචරය ගුරුවරයා උඩ තියෙනවා. ගුරුවරයාත් අඳිනවා. හිමිනියත් කරනවා. හිමිනේ ගුරුවරයාගේ දක්ෂකම තියෙන ඔබ දැන්වත් පුතේ නිවන් දැකලා තියෙනවා. ඒක දිගන් දැකපු කෙනෙක් විදිහට බලන්න. ඉහිම කරන්නේ කොහොමද මං ගෑනිටත් ගැව්වා ඊයේ රෑ මේ අරක්කුත් බිව්වා කොහොමද කිරුවේ කියලා එමස කෑගා ඒක මොනවා කරුවත් මනස කරන මොකුත් වෙන්නේ නැහැ දන්න ධර්මයෙන් මේක දෙන්න හැදුවා බුද්ධ ආගමේක තන්නේ කර පහත කරලා මිනිස්සයා පහත් කළා කියනවා පින් කැටේට සල්ලි දාපන් මම පිළිත් නූලක් ගැට ගැව්වොත් තමයි පිරිසුදු වෙන්නේ එහෙම නැතුව බෑ මලකට ආශිර්වාද ගනි ඒ ආශිර්වාද දිනේ උන්ගේ තියෙන පාහරකමටමයි බෞද්ධයන් කියලා තියෙන්නේ ආශිර්වාද කරන්න හදන උන්ගේ පාහර කරනවා. ඔය පිරිත් නූල් රටුත්තර ගැට ගහගෙන ඉන්න පිරිත් නූල ඒක තමයි වැඩේ. උන්ගේ වැඩේම පිරිත් නූල් ගැට ගහනවා ආශිර්වාද කරනවා. උන් දන්නවා මූ බිම දාපු තරමට දාගයි කියලා. මොකයි බුද්ධ ආගමට උනේ. Hindu ආගම ඒකම කරනවා. නමුත් ඒගොල්ලෝ කියනවා ඉන්නවා. බ්‍රහ්මයේ කියනවා එයා තමයි කරන්නේ කියලා. ඉතින් කවදද යෝගාචරය තමන්ගේ භාවනාව අදහන්න පුළුවන් තැන ඉන්නේ. මගේ හිත ප්‍රභාස්වරයි. දැනට මම තනින් තන දැකලා තියෙනවා. ඒ ප්‍රබෝධය නැතිව ගැන කතා කරන්න එපා. අරක වැඩියෙන් වැඩ කරපන් කියලා එක සාත්‍රයි තියෙන්නේ ළඟදීන් සතුටුයි. කොත්තනක හෝ අපි යටි කූට්ටු වැඩක් දාන්න ඉවල මගේ කුට්ටිය කඩා ගන්න කියන්නේ ඒක ඉතින් අනිවාර්යයිනේ. ඉවරයි. එහෙමකට කීකෝතන් නිදුතු මරහතිය. අර මම මගේ අත්තරන මගේ ලබරත් නැන්නේ අනේකාගේ මිල්ලා කරන්න කවුරක්වත් ලෝකේ නැහැ. එයාට විශ්වාසයක් වෙනවා මම කරන බාහන හරියනවා. මොකද මම තව මගේ රාජ්‍යය තියෙනවා. මට තාම ඉතින් ය아가න්න ගන්න විතර මගේ රාජ්‍යය ෂුවර්. තුංගු දෙනෙක් දිහා බලන මේ ආත්මය කියා මෛත්‍රී බුදු ආමර දැක්ක කරගන්න හම් වෙන්නේ නැහැ. අපි මේ දාන පාරමිතාවත් කරගනිමුකෝ. කවුද දාන පාරමිතාව චික බුම්බල දක්වන්නේ? ඒකෙන් ටැක්ස් ගන්න කට්ටිය. ඒකෙන් ටැක්ස් කරගන්න කට්ටිය. ඒකෙන් බලාගෙන කන කට්ටිය. ඉතින්සි කියනවා. ඉතින් ඒක ඥානගහම වලටදී සැරේ මගේ අතින් කියවෙනවා. මම ඒක ගැන කනගාටු වෙනවා. හේතුව මොකද? මේ භාවනා කරන භික්ෂුන් වහන්සේලාවත්. එනනම් බෞද්ධයෝවත්. එතන භාවනා උගන්වන්න ගැන කතා කරන දෙයක් නෑ. මේ ලැබිච්ච දේෙන් සතුටු වෙන්න කොච්චරක් පට්ටමකට යන්න ඕනේ කියන්නේ. ලද දේෙන් සතුටු වෙනවා කියන එක අපි වචනේ වශයෙන් පිළිගන්න ඔක්කොම. නමුත් අපේ ක්‍රියාකාරකම් මේක පේන්නේ කොච්චරක් ඉහළට යන්න ඕනේ. මයිලඟ තියෙන යකඩ වලට කවදාකවත් සතුටු වෙන්නේ නැති ගැතියක්. දකින්න පුළුවන් හම්බෙච්චාම මම බැලුවා මේ කෑලි මේ වගේ ඒවා එකක්වත් ඉවරන්න හිතෙන්නේ නැහැ කිසිම අර්ථයක් නැහැ. ඒ වගේ කෑලි දැන් මේ අද දැන් අඩිවර තිකම ඕකට තමයි මම යන්නේ. මේ පෙට්ටි හතර එක තුල පෙට්ටි තියන්නේ විසිකරන්න හිතෙන්නේ නැහැ. යකඩවලටත් විකුණන්නේ විසිකරන්නේ. පොත්වලට. කවදාකවත් සල්ලි දීලා ගන්නකොත් කියවන්න හම්බෙන්නේ නැහැ. ඒකට ගියොත් ආසාවල් පොත්වලට ආගන්නේ ගන්න සෝනක තමයි අරන් දෙන්නම් කියන මං කියන ඒකට ගෙනියන්න විදිහ නැහැ පෙට්ටි දාලා යන්න. දැන් පිටුල දාලා ඉවරනවා. කියවන්නේ නැහැ. අනිත්‍යයටම දාගෙන මේ යකඩ බඩුවට ආසෙ මෙහෙවට දිවට ඔය වෙන අනම්මන වලට කියන්නේ මට. ඒකට බලන්න හිතෙන්නේ නැහැ. ඊයේ තින්ම බඩක් කියලා. ඒව ගැන සංකෝචයේ ලද්දේ සතු වෙන්න ඕනේ. හැබැයි යකඩ ගැන නැතුනට ප්‍රශ්නේ නැහැ. පොත් ගැන නැතුනට ප්‍රශ්නේ නැහැ කියන තමයි බණ කියන්නේ. ඉතින් අන්න ඒක අපිට යාළුව කියලා දෙන්න නම් මේක ප්‍රසිද්ධිය පිළිගන්න ඕනේ. ලද්දේ සතුට ආවට පස්සේ පේනවා උත්පත්තිම නිවන් දැකලා තියෙනවා. මේ ප්‍රභාසර හිත කියන එක භාවනාවෙන් ලැබිච්ච එකක් නෙවෙයි. ඒක දන්නේ නැත්නම් උට භාවනාව හරියන්නේ නැහැ කියලා බුදුහාමුදුරුවෝ සාප කරනවා. ඒක දන්නවනම් උට භාවනාව කොහොමවත් හරියනවා. ඉතින් අපිට තියෙන්නේ අපිට පිළිබඳ අව탁සිය. ඒ අව탁සිර නැති කරන්නේ බුදුන් කියන්නේ දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ. මොකද්ද manussත්ව ප්‍රතිලාභය කියන්නේ මේ ඕලාරික කය. පුට්ටපාද සූත්‍රයේ පෙන්නනවා මේ manussත් ඒ තුන් ආකාරයක පෙන්නනවා ඕලාරික අත්ත්ව ප්‍රතිලාභේ, මනෝමය අත්ත්ව ප්‍රතිලාභේ, සංඥාමය අත්ත්ව ප්‍රතිලාභේ කියලා. ඕලාරික අත්ත්ව ප්‍රතිලාභේ හිත කියන්නේ නිවන්. එච්චරමයි. ඒක මේ පබස්සරන්නේ මම කියන්නේ ප්‍රභවය කියන වචනේ මම දාන්නේ. ඥානানন্দ සාංශේ කටුකුරුඳු සාංශේ දෙන්නම ඔය පබං කියන වචනේ අරගෙන ප්‍රභාස්වර කියලා කියන්නේ සුදු කියලා දාලා දෙනවා අටුවාව. ඥානানন্দ සාංශේ කියන ආභාව ප්‍රභාව කියලා. ඒ චිත්‍රපටිගාලේ ශාලාවක එළියවැටීම කියලා කියනවා. නමුත් ඊට වැඩි අර්ථයක් කියනවා ප්‍රභවය කියලා. හිත තමයි සියල්ලටම ප්‍රභවය. මනෝපුබ්බංග වදම මනෝසිත මනෝමය. ප්‍රභවය කියන පැත්තෙන් ගත්තොත් සූර්යා ආලෝකයේ ප්‍රභවය සියල්ලේ ප්‍රභවය. ආලෝක හතරෙන් වැදගත්ම ආලෝකේ සූර්යාලෝකය. සූර්යාට හේව නැල්ලක් නැහැ. දුරට මතක තියාගන්න අනෙක් ඕනෙම ආලෝකයේ හේව නැල්ලක් තියෙනවා තුච්චයි පහරයි. සූර්යාට හේව නැල්ලක් නැහැ මොකද හතර පැත්තටම ආලෝකය එනවා. ඒක දැනගන්න මනස ඊටත් වැඩි ප්‍රභාවයි. මනසේ හේව නැල්ල තමයි ආගන්තුක උපක්‍රේෂකය. මනස නිවන් දැක්කට පස්සේ ඒකට හේව නැල්ලක් නැහැ. ඒක ආලෝක ප්‍රභාවයක් වෙනවා. එතකොට ආලෝක ප්‍රභාවයක් නෙමෙයි හැමදේම ප්‍රභාවයක්. ඕනම දෙයක් ඕනම දෙයක් පාටපත් කිරීමේ ප්‍රභවය කියන කතාව මම ඒක මට මම කනගාට වෙනවා ඥාන සංසී ඉන්න වෙලාවේ කියා ගන්න බැරි නෝ. කිව්වනම් ගහනවා ළඟ තියෙන දෙයකින් මට මන් දාන්න. මම අදහනවා හිත තමයි සියල්ලම මුල ප්‍රභවය අපි හිත වේසකමේ දාලා තියෙන්නේ. වෛශ්‍යවෘත්තිය යොදවලා තියෙන්නේ. එහෙම නෙමෙයි මේ හිත නිවන් දැකලා ඉපදලා තියෙන්නේ. මනසත් ප්‍රතිලාභයෙන් දුර්ලභ දෙය බුද්ධෝත්පාද කාලයට විතරයි දෙවෙනිලා තියෙන්නේ. මම මනුෂ්‍ය කරන දේවල් බලන්නේ. මේ පොඩි දේවල් වලට තුච්ච වෙන හැටි. ඊට පස්සේ කොයි වෙලාවක හරි සමාජයක් ආව වෙලාවේ සියන් ලොයි කිසිම දෙයකින් මාතු නැති ඉන් එලියනබල් වෙන් වෙලා යන්න එපා වෙන තරම් සතුටක් තියෙන මේ හිත තියෙද්දි අපි එක එක කනාර කියන බෙටර් හාෆ් කියලා කියන පරිමේ ගෑණිට. එතන තමයි හොඳ කෑල්ල. ඒ වගේ හතරන් තමයි උපයන්න ඕන දේ. නැත්තම් ජීවිතේ නිකන් හිස්තින් එකක් වාගේ නැත්තම් අතේ සල්ලි. සල්ලි හතරෙන් තමයි සල්ලි කියන්නේ. හරි මොකද්ද කිසි මොකද හින්දු කිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ කිසි වාසියක් නැහැ මල්ලියේ අතේ නැත්තම් අතේ සල්ලි. මතක නැහැ මේ කට්ටිය මේ ගන්න සින්දු ටික මම මෙච්චර මතක් කරලා දෙන්නත් මතක නැහැ. චිත්තපටියේ සින්දුවක් ඔය. කිස්ටින් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලි කිසි වාසියක් නැහැ නැත්තම් අතේ සල්ලි. ඉතින් ඒකනේ අපි මේ මල්ල මරලාගේ හම්බ කරන්න හදන්නේ. ඉතින් ඒකට හේතුව මේ මගේ හිතේ තියෙන පින, මගේ හිතේ තියෙන මේ ප්‍රබාසර ගතිය මදි. අපිට අනික් කෙනෙක් යටපත් කරන්න සල්ලි දෙන්නේ. ඉතින් ඒ දෙයට ගිය ගමන් හිතට එහෙම නැල්ලක් වටනවා. හිත නැල්ලක් කරනවා කියලා කියන්නේ හිත ප්‍රබාසර වෙන්නේ නැහැ. ඒ නිසා මේ ප්‍රබාසරය අනන්තයි. මේ ප්‍රබාසරය අනිදර්ශනයි. කාටවත් දකින්නේ මොකද මේ හේවෙනෙල්ලක් ඇති කරන්නේ නැහැ. ඥානාලෝකයට එහෙම නැල්ලක් නැහැ. අපි කාගෙන්වත් ගන්න එකක් නෙමෙයි ඥානාලෝකේ කියන එක කවදාකවත් හිතන්න එපා ගන්න එකක් කියලා. මනුස්සක වෙනකොට පැකේජ් එකේම තියෙනවා මුළු මානව ඉතිහාසෙම අපේ හිතේ. වින්දටත් දානකොට අත ගන්න ගැටියක් තියෙනවා. ඒක කවුරුත් කියලා දෙන එකක් නෙවෙයි. ඔය කියලා දෙන අනෙක් කුණුහරුප තියෙන පංචපාසන් වල පාඩම් වල තිත්ත කුණුහරුප. බුදි නොලෙජ් කියලා එකක් තියෙනවානේ. අපි යනකොට ස්වභාවයෙන් එන දේ ඒක නැති කරන්න බෑ. බුදුන්වහන්සේ සතියෙන් කරන්නේ එයාගේ නයිසර්ගික තියෙන ස්වභාවික ගතියට කියනවා වෙන මොකවත් එපා වර්තමාන මොහොතේ හිතගන්න කියලා. ඒතර කොයි වෙලාවකරි යාට තියෙන වර්තමාන මොහොතේ හරි සැපක් තියෙනවා. ආතතියක් නැහැ. වියදමක් නැහැ. කිසි අධිකාරියක් ඕනේ නැහැ. කායමත් අවසර ගන්න ඕනෙත් නැහැ. කියන්න ඕනෙක මොකුත් නැහැ. උඹට ආගමක් ඕනෙත් නැහැ. මොන පද්ධතියක්වත් ආයතනයක්වත් ඕනේ නැහැ කියලා අන්න ඒතකොට මම කියනවා විඥානයේ අනිදර්ශන නිබ්බාන සබ්බතෝ පබං සියල්ලම ප්‍රබල. දැන් තමයි ඒක අපි මල්පල ගන්නෙ. නමුත් ප්‍රබලය අපේ හිතින් විතරම තියෙනවා. ඒක දෙන්න ගියාම පිළිගන්න කැමති නැති පිළි තමයි 99%ක්ම ඉන්නේ. ඒගොල්ලෝ කියනවා මම මෙච්චර පිං ඇත්තේ නැහැ මම අහවල් පව්කම් කරලා තියෙනවා මම ඉන්නේ කක් අගොඩක මං කොහොමද එච්චර වැදගත් කෙනෙක් වෙන්නේ කියලා කියනවා. දැන් බුදුරජාණන්සේ පැහැදිලිවම කියනවා ඔබ දැන් මම නිවන් දැකලා වගේ ඉන්නේ කියලා. ඉතින් ඒක පිළිගන්න කැමති නැහැ. මොකද ශ්‍රද්ධාව නැහැ, කුසල ඡන්දේ නැහැ, අදිමොක්කේ නැහැ, අරතිය කියන চৈতසිකකින් අපි වෙහිලා. අරතිය නැතුව භවනාරාම හොති භවනාරතිය තියෙනවනම් උත්තරාය කරාය උත්තරාය චේව දිසාය විහෙරති ස්වේව අරතින් සාති නැතන් අරති සාති. දක්ඛිනාය චේපි දිසාය විහෙරති ස්වේව අරතින් සාති නැතන් අරති. ඌ උතුරු පුර දිවෙන්න ගියත් ඌ තමයි ඌ ජය ගන්නවා. අරතිය ජය ගන්නවා. දකුණු පුර දිවෙන්න ගියත් ජය ගන්නවා. ඌට මේ මොනම දෙයක් ආවත් මේ හොඳෙන් නැතර වෙන්නේ වඩා හොඳට යනවා. එතකොට යාගේ හිතේ තියෙන ප්‍රභාස්වරය ගත්තාම මම දෙන අර්ථකථනය තමයි පබං කියලා කියන්නේ ප්‍රභාස්වරය නෙවෙයි පබං කියන වචනේ මම හිතන්නේ පැහැදිලිවම වර්ණ කීමකින් නම් නැතු ඇති ප්‍රභවය කියන අතේ මේක තියෙනවා. මේක කාලය තුලින් පැතිලා ගිහලා තියෙන නිසා කො සුදු කියන අර්ථය අරගෙන තියෙනවා දැන් ආලෝකය කියන අර්ථය අරගෙන තියෙනවා. මේ දෙකටම වැඩි ගැඹුරක් තියෙනවා ප්‍රභවය සියල්ලේ ප්‍රභවය මනෝහුබ්බංගවයි මනෝසෙට්ටයි මනෝමයයි කියන එක ඒ අනුව අපි බලමු ඒකත් සුදී කියන්නේ ඉස්සරහට කියනවා මෙන්න මේ විදිහට එතකොට අපට පෙනෙනවා ප්‍රභාස්වර සිත පිළිබඳවයි මේ ප්‍රකාශ කරන්නේ. <clears throat> අර අනිදස්සන අනන්ත සබ්බතෝ පබ විඥානය. රහතන් වහන්සේගේ සිත පිළිබඳවයි මෙතන මේ කියවෙන්නේ. දැන් මේක ගැඹුරුම එහෙම නැත්නම් පුළුල්ම අර්ථයෙන් නැතත් අපි කාරණේ තේරුම් ගැනීමට ගත්ත සිනමා උපමාව නැවතත් මතක් කරගත්තොත් අර විදිහට දවල් කාලයේ පෙන්වන චිත්‍රපටියේ කෙනෙක් සම්පූර්ණයෙන්ම අර චිත්‍රපටයේ নিমগ্ন වෙලා එහෙම පිටින්ම සිනමා ලෝකයේ ගැලිලා ගත කරන අවස්ථාවේ හදිසියෙන්ම විශාල ආලෝකයක් ඇවිත් සම්පූර්ණ ශාලාවම ඒකාලෝක වුණා නම් මොකද වෙන්නේ? අපි මේ දේශනාවේ නිර්වාණය අරමුණු කරගන්න කරගෙන යොදාගත්ත වචන එක්තරා සීමිත අර්ථයකින් නැවතත් මතක් කරගත්තොත් සබ්බ සංඛාර සමතයක් ගැන අපි සඳහන් කළා. අර චිත්‍රපටය පිළිබඳ සංස්කාරයන් සමතය වෙනවා. ඒ කියන්නේ අර නළු නිලියන්ගේ ඇඳුම් පැළඳුම් ඒවා ඔක්කොම. එහෙම පිටින්ම සමහර විට ඒක වෛවර්ණ චිත්‍රයක් චිත්‍රපටියක් වෙන්න පුළුවන්. වෛවර්ණ චිත්‍රපටිය විවර්ණ වෙනවා. අර ආලෝකය ආවාම තිරයේ තියෙන දර්ශනය පිටරින් පැමිණි ආලෝකයෙන් එහෙම මැකිලා යනවා. ඒකේ ප්‍රතිඵලය මොකද්ද? අර පුද්ගලයාගේ සිතේ තිබුණ සංස්කාරයන් චිත්‍රපටි නිෂ්පාදකයන් විසිනුත් තමාගේ සිතිනුත් ඇති කරගත්තු අර සංස්කාර සමූහය తాවකාලිකව හරි සංසිඳෙනවා. සබ්බ සංඛාර සමතෝ කියන එක සීමිත අර්ථයකින් එතනක් ගන්න පුළුවන්. ඊළඟට සම්බූපදි පටිනිස්සග්ගෝ කියලා කියන්නේ ඒ පුද්ගලයා මමය මගේය කියලා එකතු කරගෙන තිබුණ යම්තාක් අත්දැකීම් තිබුණනම් ඒ චිත්‍රපටිය ආශ්‍රයෙන් කෙනෙක් චිත්‍රපටියක් බලනකොට අමුතු ලෝකයක ඉන්නේ. අත්දැකීම් රාශියක් එකතු කරගන්නවා. ඒ අත්දැකීම් පොදිය ගිලිහිලා යනවා. ඒ මොහොතට තණ්හක්කයෝ හොඳට ආශාවෙන් බලාගෙන හිටිය වෛවර්ණ දර්ශනයට තිබුණ තණ්හාව නැති වෙලා යනවා. මොහොතකට හරි. විරාගෝ විරාග යන වචනේ අර්ථ දෙකක් තිබෙන බව අපි කිව්වා. නොයල්ම පමණක් නොවේ. නොයල්මට හේතු වන සායම සේදී යාම, පාට සේදී යාම, එතකොට අර පාට සේදිලා ගියේ 아무තු දෙයකින් නොවේ. විඥානයේ සීමිත ආලෝකය ප්‍රඥාවේ අසීමිත ආලෝකයෙන් වැහිලා ගියා, මැකිලා ගියා. නිරෝධෝ. නිරෝධ කියන්නේ නැවතීම. චිත්‍රපටිය එතනම නතර වුණා. සමහර විට අර යන්ත්‍ර ක්‍රියා කරනවා වෙන්න පුළුවන්. නමුත් අපි කලින් සඳහන් කළා චිත්‍රපටයක් අවසාන වශයෙන් නිෂ්පාදනය කරන්නේ නරඹන්නාමයි. ප්‍රේක්ෂකයාමයි. එතකොට නිෂ්පාදනය කළ එකිනාටම තමයි චිත්‍රපටය නවත්තන්න පුළුවන්. අන්න Nirodhaය එතනමයි. අපි පොඩ්ඩක් මෙතනද කියොත් මෙතනදී එක තැනකදී ඥාන විශ්වාසය මතක් කරනවා අනිදස්සන විඥාන කියන්නේ රහත් පිට කියලා. මම කියනවා රහත් පිටට තියෙන ප්‍රභවය. රහත් වෙන්න තියෙන හැකියාව. ඒක රහත් වෙන්න ඕනේ නෑ මේක තේරුම් ගන්න. අපි කියනවා නම් නෙළුමක් මලේ මඩේ පිපුණට වතුරෙන් උඩට ආපුවාම ඒක පිපිතුරු වුණාට ඒක මඩෙන් කඩන්න ඕන කමක් නෑ. තාම ඕජාව ගන්නේ මඩෙන්මයි. මුළු නෙනු පද්ධතිය ගත්තාම මේ රහත් වෙන්න ඕනේ නැහැ. මේකට යන්න දැනටත් රහත්ති තමයි ළඟ තියෙනවා. ඒක මම සාක්ෂාත් කරලා නැහැ. ඒක මම අදාහගෙන නැහැ. ඒක මම පිළි අරගෙන නැහැ. ඒක නිසා ඔය කියන විදිහට සම්පූර්ණ ආලෝකයල චිත්‍රපටිය වෙන්න ඕනේ ආලෝකය වැඩි වෙන්න වැඩි වෙන්න චිත්‍රපටියේ තියෙන ආකර්ෂණය අඩු වෙනවා. ඒකට කවුරු හරි දන්නවා මගේ හිතේ නිවන් බීජය තියෙනවා. මම නිවන් බීජයට ගැලපෙන්න පටන් ගත්තොත් කෙලෙස් වලට ඉන්න බැරි වෙනවා. කෙලෙස් විවරණ වෙලා යනවා. ඒ තන්නක්කේ විරාග සබ්බූපදීපටි නිසග ඔක්කොම සිද්ධ නැහැ තාම කෙලස් තියෙනවා පිටලෙන්නේ මම ඒක අනුගත කරන්නේ ඒක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මය නෙවෙයි කට්ටකම නෙවෙයි මේ අඥාන පේක්ෂාව නෙවෙයි මම මේ වෙනුවට ඇතුලේ තියෙන ප්‍රභාව දකිනවා නිරුම දකිනවා මඩේ තියෙන ගොහරුවේ තියෙන ඕජාව තාම එන්නේ මඩේ මඩෙන් කඩන්න ඕනේ අපි සාමාන්‍යයෙන් නිරුම පෙන්නන්නේ කඩලා කඩන්න ඕනේ නෑ නිලුමට තියෙන වෙනම ජීවිතයක් කියලා කියන්න ඕනේ නැහැ නේද? තාම ඕජාව ගන්න මේ නිසා මේ රහත් වෙලා නැති වුණාට රහත් වෙන්න පුළුවන් හැකියාව පොටෙන්ෂල් එක ප්‍රභාවයට තමයි පබම් කියලා කියන්නේ. ඉතින් ඒ ප්‍රභාවය සාක්ෂාත් කෙරුවත් නැතත් වටිනාකම අඩුවක් නෑ අපි ගත්තොත් මේ පොළොවට මැනිකක් තියෙනවා. ඒකට මෙච්චර ශක්තියක් මුදල් ඇති කිරීමේ ශක්තියක් තියෙනවා. ඒ තාම මතුවෙලා නැහැ තියෙන බව දන්නේ නැහැ. අපි තියෙන බව නැති දැනගෙන උඩට අරගෙන මැණික වට්ටාකව ගත්තත් එතන ඉපත් මැක්ම එකමයි මැටලානවා. නොදැනුවත්කම තියෙනවා දැන් ඒ නිසා අපි පොසත් විදිහට නෙවෙයි ජීවත් වෙන්නේ දුප්පත් විදිහට. මැණික තියනවා දන්නේ නැහැ. මැණික වට්ටාකම ඉච්චරමයි. ඉතින් ඒ නිසා අර මේ ආන්තික වචන වින්දුවකින් නැද්දෙන්න වෙනවා මේ ප්‍රභාස්වර ගතිය අනිදර්ශන ගතිය තියෙන්නේ රහත් පිටික මේ හැම අඟුලිමාලගේ හිතෙත් තියෙනවා පෘථජන හිතෙත් තියෙනවා පෘථජන එක දන්නේ රහතන් වහන්සේක දන්නවා ඒක සාක්ෂාත් කරලා තියෙනවා ප්‍රතිපදාව තියෙන්නේ සාක්ෂාත් කරන්නට විතරයි වටිනාකම වෙනසක් වෙන්නේ නැහැ ඒකයි බුදුරජාණන්සේ දේශනා කරන්නේ මම බුදුරණන් කියලා මගේ ගුණේ වෙනසක් නැහැ හිතපු කෙනාමයි එකතුනෙත් නැහැ මොනවාක්වත් නැතුනෙත් නැහැ නිසා රහත් වෙන්න ඕනේ කියලා කියන මේ ඥානද සාධකේ ඒ ඒ ගතිය මුළු ජීවිතේ පුරාම මම දැකලා තියෙනවා. කෙලවට ගියාම තමයි ඔක හම්බෙන්නේ. දැන් ඒකේ ගුණයක් නැහැ කියලා. මම කියනවා කෙලවට යන්න ඕනේ නැහැ. ඌ යුවරජ වශයෙන් ඉන්නකොට ඌ දන්නව රජ වෙනවා කියලා. ඌට උන්නා රජ කෙනෙක් වැඩ කරන්න යන්න පුළුවන්. අනේ එවැනි දැනටමත් මේ නෛර්යානික සද්ධර්මයේ අයිතිය මට තියෙනවා. මම දැනටත් භාවනා කරන කෙනෙක්. මම ඉන්නේ මේ පැත්තට උඩෝ දාගෙන. මම ඉතින් තව ගිහිල්ලා නැහැ. හැබැයි උනාට මට ඒකේ අයිතිවාසිකම තියෙනවා කියලා ඒ පෞරුෂත්වයේ සහ ඒ ආත්ම ශක්තිය තමයි ශාසනයකට අවශ්‍ය කරන්නේ. තමන්ගේ ජීවුණාට නිජපතා භාවනාවක් කරන්න, නිජපතා මහානකමක් කරන්න, නිජපතා වැටි වැටි නැගිටින්න අවශ්‍ය කරලා තියෙන තමන් පිළිබඳ විශ්වාසය. ඒක රහත් උනාට පස්සේ හම්බ වෙනවා කියන එක ඒක වැඩක් නෑ. ඒකට වැඩි වෙලා ඉවරනේ මේ කරන කෙනාට මේ ධෛර්යය දෙන එක. කරන කෙනාට කියන්නේ ඔබ දැනනම සහතන් වාසනමක් විදිහට වැඩ කරපන් කියන එක සරුවත් සංසි කියලා තියෙනවා. දුප්පත් මිනිහෙක් ඇවිල්ලා දවසක් කිව්වලු මම අවසරයි සමහරට ඒට අපේ ගෙදර දාගෙට 500ක් වඩන්න ගියේ කියලා. දුප්පත් මිනිහෙක්. ඒ නිසා අපලංගේ බුදුන් කිව්වලු ගිහිල්ලා මේ කුටි ගන්න සෝන ආම්සන් නෑ කවුද සේනාසන පනවන්නේ ආම්සන් බාර දෙන්නේ කියලා. ඇගිල්ල මෙහෙම කරන්නේ නෑ. නබ්බමල්ල පුත්‍රයා. නබ්බමල්ල පුත්‍රයා. ඒ හඳුනන කිව්වලු. අර මංසය ඉල්ලුවා කියලා මේ 500 ගියේ මේ මේ සීතු දෙක යන්නේ කියලා. මංසය කිව්වලු රහතන් වහන්සේලා 500ක් මට ඕනේ කියලා උහිට්ටුවක් දාලා ගියානි. ඔක්කොම සීතු ගන්නවලු ආපබෝතෙන් දානවලු යනවා. නේද රහතන් වහන්සේලා 500ක් කියලා නේද එක එකක්වත් ගන්න කියලා. ආයෙත් 500කට කැම ආදාහන් කළේ බලන්න ඇතුලේ එක එකක් ආවෙනවා. එක එකක් කියන තරම් නේද හාමුදුරනේ එක නමක්වත් වැඩි නෑ. පස්සේ මං ඇඳ ඇවිල්ලා බුදුහාමුදුරට චෝදනා කරනවා. බලන්න ස්වාමීන් වහන්සේ මම මෙච්චර ශ්‍රද්ධාවෙන් කැමලා ඇති කියලා ආරාධනා කරා. බුදුන් ස්වාමීන් වහන්සේ කිව්වලා අපතුත් ගන්නවා. කවුරුත් ආවේ නැහැ. ඉතින් ධම්මල පිට අන්නවා මොකද මේ? මං දන්නේ කියලා ලහපත් ගන්නවා. ඉතින් ලහපතේ ලියලා තියෙනවා. රහතන් වහන්සේ වෙන්නේ කියලා ඉතින් අපේ කවුරක්වත් ගියේ නැහැ. ඉතින් බුදුන් වහන්සේ දෙසකපරණ කියලා. ඉතින් රහත් බහල් බල පැවිදිනේ මොකටද? රහත් වෙන. ඉස්ස තමයි යකෝ මේ ඉන්නේ. රහත් තුනේ නැතත් රහත් වෙන්න යන මිනිහත් රහත් වගේ. ඉතින් ඊළඟට 100 100ක්ම සංඝාක්ෂයකට නැතත් මොහොතියකට නැතත් මානදිත් නෑ. දේශ රාග ද්වේෂ මොහ නැති කර නැති කරන කෙනයි නැති කීමට පිළිපන් කෙනයි සංසාර විසුක්ෂත්‍ය දේ මృతాනි පහානිය සුභාසිත රසාස්වාද සත්‍යනස සංගම. ඒක ආස්වාදේ කරන මිනිස්සුන්ට ඒක හරි වටිනවා. ඒ මිනිස්සු ඇසුරු කරන අය අර ධර්ම වටිනවා. තීස රහත් වෙන්න ඕනම රහත් වෙන කෙන පිළින කරපු කෙනාට සාසන් වහන්සේගේ ඒ ටිකට් එක මෙයන්ද පුළුවන්. ඒක එක්කත් යන්නේ. දැන් කාලෙත් එහෙමයි ඉදත් එහෙමයි. බුදුන්සේ කියන්නේ රහත් වීම සඳහා පිළිපන්නන රහතන් වහන්සේනම පණවපුදේකට ගිහිල්ලා කියපන් මම තාම මේ මේ ඇප්‍රෙන්ටිස් මොකද කියන්නේ අනේ නෑ නෑ කමන්නේ සමහර එහෙමවත් කට්ටිය නෑ ඉන්නේ නෑ කියා අයියා වගේ තම සුවේ කරන තම සුවේ කරන යනවා කිව්වා වැඩි කිව්වා කියා අන්නේ ඒ කොන්ෆිඩන්ස් නෑ ඒ කොන්ෆිඩන්ස් ඥානানন্দ ස්වාමීන් තිබුණෙත් නෑ ඒක පිළිබඳ ඥානানন্দ ස්වාමීන් පටලවිල්ලක් තිබුණේ ඒක ඥානানন্দ ස්වාමීන් ජීවිතේට බලපෑවා කොන්ෆිඩන්ස් තිබුණේ හැම වෙලාවෙම පසට යනවා. මිනිමෙ ප්‍රසිද්ධ කරන්න ගියාම තාපෝ මට බැනුම් අහන්න වෙයි කියලා බෑ කිව්වා. ප්‍රසිද්ධ කරාට පස්සේ අතට ඒක හරියට ඩිෆෙන්ඩ් කළා. ලොකු තැනකට අපිට පාර කපලා දුන්නා. නැත්තම් අද තියෙන මේ පිස්සු ලෝකේ ඔක්කොටම අපි අහුවෙනවා. මේ ඥානන් සංසිල් පිංසිද්දට හැරෙනකොට කීයක් මෙයා යන්න ගන්න කියලා කනට පොල් ගහගන්නද කියලා. හරියට දර්ශනේ පෙන්ලා දුන්නා අපිට අඩු ගන්න මූල ධර්මයටයි. හැබැයි මේ කොන්ෆිඩන්ස් එක දී ගන්න බැරි වුණා. කොන්ෆිඩන්ස් එක නැත්තේ ආය සාකන් මේ කියලා දෙන විදිහ මේ ගුණ කියන රහතන් වහන්සේට කියලා කියනවා. දැන් මම කියනවා මේ ගුණේ ප්‍රභාවක්. ඒ ප්‍රභාව සාක්ෂාත් කරත් නැතත් ප්‍රබලයේ ප්‍රභාවයයි. ඒ ප්‍රභාවය ගන්න කෙනා තමයි භික්ෂුව මේ කියන්නේ යෝගාවචරයයි කියලා කියන්නේ සීල සමාධි ප්‍රඥා පුරුමයි කියලා කියන්නේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. ඒක දෙන්නේ නැහැ නේද? අද කියන බුද්ධ සරණං ගච්ඡාමි පිටිපවට හරිය වෙන්නේ නැහැ. රහත් වෙන්න ඕනේ නැත්නම් සෝවාන් වෙන්න ඕනේ. ඒ නිසා මම බුද්ධ සරණං ගච්ඡාමි කියලා පල්ලියට යනවා. ඕන දෙයක් කරනවා. මොකක් ප්‍රශ්න නැහැ. ඉතින් මේක සමාජයත් නැහැ නේද? ඒ බුද්ධ ධර්මයෙන් ගච්ඡාමි කියන ආර්ය තමයි. ඒකේච බුද්ධං සරණංගතාසේ නතේන මිත්තං සී ගමිෂන්ති අල්පාය භූමින් කියලා කියන බුදුන් සන්නගේ තපා යන්නේ නැහැ. ඒක බුදුන් සන්නගේ කියලා පිස්සු දෙන්නේ නෑ. ඒක මතක තියාගන්න. ඒ නිසා රහත් වෙන්න ඕනේ නෑ. රහත් මඟට පිළිපන්. ඒක පිළින කරපු කෙනාට රහතන් වහන්සේගේ කාඩ් එක පෙන්නලා වැඩ ගන්න පුළුවන්. ඉතින් ඒක සංඝයා තුළ ඇත්තෙම නෑ. සංගය තුල ඇත්තම නෑ ඒක කියන්න ගියාට පස්සේ ඇමරිකාන ආපු ආම්දුනේ මට බනිනවා මම මේ මේ කනකොට ගිහලා බණ කියනකොට මම පැවිදි කරපු ආමතුත් ගාලු මොනම විදිහකින්වත් Tamange ගුණ කියන්න එපා කියලා. පුතේ කියන නිදර්ශනයක් කියන මිසක් Tamange වා කියන්න එපා. එතකොට ආර්යවාදී ප්‍රකාශ කරා වෙනවා ඔබ වහන්සේ කෙලින්ම කියනවනේ. මම මම කාටවත් මොකුත් කියන්නේ මම කියන්නේ පොතේ තියෙනවා කියන්න එපා කියලා මම කියනවා. ඒක පිස්සු. උඹ දන්න දේ කියපන්. ඒක ඒක ආපත්‍යක්. තමන් ගන්න දේ කියන එක අපත්‍යක් පුතේ කියන එකම කියනලු අරසාව වෙනවා. ඒ කියන්නේ පොත ලියුප එක. ඌ කීප කියන්නේ මම කියන මං ගන පොත කියව මට එපා වුණා. මම කියනවා පොත වැඩි කියලා. ඒසුණු බොහෝ පිටපොඩි දැනක් වේවා. පොත් ලියුප ගන්න උනත් නැත් ඒක නෙමෙයි මම මේ කියන්නේ. manussත්ව ප්‍රතිලාභයේ දුර්ලභ වස්තුවක්. ඒකට අනුව ගැලපෙන්නේ නැති ගැලපෙනව නම් අපිට සාසනික සම්පත්‍ය හැර වෙන දෙයක් නැහැ. අපි নানা ආකාර භෞගෝග සම්පatti බලාපොරොත්තු වෙන්නේ සාසන සම්පatti අපිට සැකයක් තියෙනවා. අපිට මම ඒකට තරම් මම ඒකට අයිතිවාසිකමක් මම මේ දායාද කර කාර්යයේද එහෙම නැත්නම් මට ඒ රහත් ගුණ ටිකේ ප්‍රභවයේ තියෙනද කියන සැකේ තියෙනවා. ඒක නැති කරන්න මේක දේශනා කරලා තියෙන ඒකත් ආනන්ද ස්වාමීන් කියනවනම් මේ රහත්ත්වයට කියලා මම ආරක්ෂායිද කියනවා මම ඒකට ඉන්නේ නැහැ. මේ රහත්ත්වෙන් පිළිපන්න කෙනාගේ ගුණ ටිකක් කියලා මම කියනවා. මේ අතිරේක සත්‍ය සාහිත්‍ය දෙන්න හදනව නෙවෙයි. ඒ කෙනාට පෞෂත්වයක් දෙන්න. ඒ කෙනාට ආත්ම ශක්තියක් දෙන්න. ඒ කෙනාට මිත්‍යක් කරන ගිය පාරේ ඒ ගිය ගමන් ටිකට ගෞරව කිරීම සඳහා මම කියනවා රහත් වෙන්න ඕනේ නෑ. රහත් මඟට පිළිපන් කෙනාටත් ඒ අනිදර්ශන විඥානේ තියෙනවා. සබ්බතෝ බබ විඥානේ තියෙනවා. එයා ඒක බලනවා මිසක වැරදිච්ච ඒවා කියන්න යන්න එපා. කිව්වොත් විඥානක පල්ලෙහාට යනවා. ඉතින් මම හිතනවා එතනින් අපිට නැත කරන්න වෙනවා. මං හිතුවොත් මං දන්නවා ෂුවර් පොත් පෙරලන්න හම්බ වෙන්නේ නැහැ වර්ෂණීය දෙනා කියලා මං හිතනවා පළවෙනි කියමයි ඉඳෙන්නේ කියලා. එනවා දෙතරින් නතර කරනවා. එහෙනම් අපි ප්‍රකාශ කරන කොහෙද නතර කරන්නේ කියලා? හත්වෙනි දේශනාවේ 138 වෙනි පිටුවේ අවසාන ඡේදය.